ඊට පස්සේ ආපහු එන්නේ නමයි සතරයි හතරයි හයයි පහයි හතරයි තුනයි දෙකයි එකයි ආපහු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතරයි හතරයි නවයි දහයි ඒ විදිහට ගණිතයට අල්ලගන්න ඈ සතිනේක තියා ගන්නවා. හදිසියේදී සතිනේක එකම පහදුනා. එතන විතරක ගතිය වෙනවා. එතකොට හුස්ම පාරට අවධානය යොමු කරගෙන හුස්ම පාරව ධනිමේක ටිකක් කියලා කරන්නේ. වෙන කිසි දෙයක් පිළිකරන්න නොදී, පිළිගන්න නොදී, පිළිකරන්න නැතුව ධනිකයට අනුරෝම ප්‍රතිලෝම නේ ආවම ආවම තමයි හරි මෙහාට යන්නේ ඒ විදිහට කොහාම සතේ තීර තියාගන්න ඕන ඒකත් සතේ තීර තියාගෙන ගණන් කරනවා ඒත් දෙකක් එහෙම කරනකොට ඉතින් ගණිතය අතහැරලා සතිනේ තීර තියාගෙන අස්වද පස්වාසට පුළුවන් දේවල් උත්සාහ කරලා බලන්න. ඒ වගේම ආපහු තවත් පැයක් හමාර ධනිකයට අල්ලගන්න. ඒවන ඉතියි. ගණන් කරනවා. ඒ විදිහට දවසක් හමාර කරන්න එතකොට අස්වද පස්වාසයට අවධානය සතිනෙත් සිත හිත තබාගෙන අස්වද පස්වාසයට අවධානය යොමු පුළුවන් හැකියාව එයි. එහෙම හිතියත් හිත වෙන අරමුණ වලට දුවන ගතිය නැති වෙන්නේ නැහැ. අඩු වෙනවා. ඊට පස්සේ ආපහු අහකට දුක් ආයෙත් මතක් කරගන්න. අස්වත පස්වාසයට පස්වාසය ධනිතයට ගන්න. ඒකෙහි අර පසුබිම කියන තියාගෙන අස්වත පස්වාසයට සිහියෙන් ඉන්න බැරි කෙනාට කොහොම ඕනේ. එහෙම අස්වත පස් පසුබිම කියන තියාගෙන අස්වත පස්වාසයට සිහියෙන් ඉන්න පුළුවන් කෙනා එහෙම ගන්න. ඒතරම්. ඒකකොට එහෙම අපහසු කෙනා තමයි පසුබිම කියලා අස්වද පස්වාසේ ධනිකේට අල්ලගන්නවා. අපි නිමිති හිත හිතින් නැත්නම් අස්වද පස්වාසේ ධනිකේට අල්ලගන්නවා. ධනිකේට අල්ලගෙන ටිකක් වෙලා ඉස්සරහින්ට කොමාරස් කියලා සතරින් කිසිදයක්ම කරන්න ඕනේ කියලා බලන්න බැහැ නම් අස්වද පස්වාසේ විතරක් ගන්නවා. ඒකත් සක්‍රිය කරනකොට පැය කොමාරස් අර දුවන කලබලකාරී ගැටි අඳුනනවා. එතකොට හත් මිනිත්තු ඉඳලා තියාගෙන අස්වද පස්වාසේ ධනිකේට ගන්නවා. ඊපස්සේ ඒක කරනවක් වඩලා සතිය මෙතේ තියාගෙන අස්වත පස්වතට ධනිතේ නැතුව අල්ලගන්න පුළුවන් කියලා ගන්නවා. ප්‍රමත් අපෝ සතිය මෙතේ තියාගෙන ධනිතේටම කරනවා. කොහොමද දවස සමහර කොහොම වුණාම ආරෝග්‍ය කරගන්න. සක්මන් භාවනාව සම්පූර්ණ ආකාරයෙන් කරන්න කොහොමද? ඒක නම් කී පතිනේ තියාගන්න අපේ මිත්‍රය තියාගෙන අර අලිය තියෙනකොට මෙහෙම හැට පෙනෙන දේවල් පොළොව කකුල කියලා එක නිමිති වශයෙන් ගන්න නැතුව එන්නක මෙහෙම මොකක් හරි දෙයක් අල්ලුවොත් මේ අපිට තේරෙන දර්ශනය කියන්නේ හැට පෙනෙන මත්තම හිතට ගන්න නැතුව මේ ඇඟිලි සුදයි මේ ලකඩේ වදින ස්වභාවය. ඒකට ඇඟිලි සුදියා කර කියලා මම කියන්න ඕනේ. එහෙම නැත්නම් හැපෙන ස්වභාවය කියනවනේ. ඒ ස්වභාවය හිතින් අරමුණු කරනවා. අරමුණු කළා පතේ. පතේ හදගන්නවා. ඒක අරමුණු කරනවා හිතින් හිමින් පතේ. පතේ කියලා අඩිය තියෙන අඩියක් ගානේ හිතනවා. يعني මේකද සතුන් භාවනා ක්‍රම බොහෝ තියෙනවා. මොකද එක ක්‍රමයක්. එතකොට හිත දුවන ගතිය අඩු වෙනවා. එහෙම කරන්නේ සතුටින් මේක පදා ගන්න. එනකොට සති නිමිත්තේම ඉඳලා තියාගෙන යන්න පුළුවන් ඒක තමයි සති නිමිත්තේ තියාගෙන මේ විදිහට මේ කරන්න ආරම්භ කරනවා එහෙමත් අපහසුයි නම් සති නිමිත්තේ තියාගෙන ඕමයිති ආදී කමතහනක් ඇසුරකින් හිතමින් සක්ම භවනා කරන්න ඒක කායික වෙනස්කමක් තියෙන සබාවයි ඒක විදිහට මේකට දැන් අපහසුකම දුක් කරන්නේ හිත ටිකක් සමවර වෙනකොට ව්‍යාකූල ගතිය අඩු වෙනකොට අර තියෙන කටු ගතිය අල්ල ගන්න පුළුවන් දැන් කියලා. විතර සාමාන්‍යයෙන් දැනෙන හසුනින්ස නැතුව පතන ගතිය විතරක් බලන්න ඕනේ. ඒක බලන්න ගොඩක් පහසුයි. සතුනින්සයි දෙකම අල්ලන්නක තමයි. පතන ගතිය විතරක් බලනවා නම් සමහරව තරෙදිට හුරු වෙනවා නම් තමයි හිත වැඩෙන වැඩෙන ගතිය බොහොම ඉක්මනට මොකද අපිට මේක පහසු වුණාට අර පස්සෙනින්ට හුරුව අතහැරෙනවා. මොකද ඊට පස්සේ අපි භාවනා කරලා ඉන්නකොට ආයෙත් අර උතුම් මාස මාසෙට පිළිකරන. ඉහේ තමයි මාසෙට තියෙන පිළිතුර. එහෙනම් මේ පස්සෙනින්ට දියාගෙන අපි සක්මන් කරන්න හුරු වෙනකොට අමාරු වුණා. ටික කාලයක් යනකොට හුරු වෙනවා මේ පස්සෙනින්ට තියාගෙන එහෙම කරන්නේ. එතකොට ඒකේ තියෙන පළව තමයි ඒ සති නිමිති ඉඳලා ඕනම වැඩ කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒ හින්දා හොඳටම බෑ අපහසුම නම් සති නිමිති අතහැරලා අයි දිනකට හිත දිනු කරන්න. මොකද එතකොට නිවර්ණ ධර්ම වලින්වත් මාඩු වුණාම සති නිමිති තියාගෙන අයි කියන පුළුවන් මට්ටමට එයි. එහෙම පුළුවන්කමක් තියනවා නම් හැම වෙලාවකම ඒක තමයි එහෙම උත්සාහවත් වෙන්න. මම හිත කියලා දෙන්නම් ආනාපානසතිය කරන මටම නාම රූප විදර්ශනා කරන හැටි මතක් කරේ කොහොම සිවුම් අරමුණ විදර්ශනා කියන අනිත්‍ය වශයෙන් බලන ක්‍රමයක් තියෙනවා කියන්නේ මනෝමය විතර්ක වල අනිත්‍ය බලන ක්‍රමයක් හිත දවල්ට අපි ඒක කතා කරන ටිකක් කොල්ලට හිතේ පුස්තවස්තෙන් අදට ගෙදර ගියාම ටිකක් ටිකක් හරි ක්‍රම උත්සාහවත් වෙන අපි මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ ඉගෙන ගන්න මේ මෙතනින්ම කොහොම අවසන් කරන්න ඕන වෙන නෙමෙයි ඒක අපි පුරුවක් වෙනවා ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ අපි සිහිනුවන සංවිධාන වැඩ කටයුතු කරන්නේ ජීවත් වෙන කොහොමද කියන එක උහු වෙනවා ඒ නිසා මේ විදිහට ඇති කරගත් කුරුව ගෙදරදී ටිකක් හරි ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒක පුරුදු කරගන්න. මොකද ජීවිතය කියන්නේ ඇත්තටම ගහන පළාදයකට වෙන දෙයක්. දැන් අපි ගෙදරදී ජීවත් වෙනකොට ජීවත් වෙනවා කියන එක වෙන එකක් මේ භාවනා කරනවා කියන එක වෙන එකක් කියලා ඉතින් මේ වගේ අර එකපාරට ගෙවිසතර දුර ඒ මැද්දෙන් දෙන අපිට විකාල්ලා ගන්න බැරි නිසා අපි මේ කොහොමවත් වෙන්නේ. මේ කොහොම වෙන්නේ මොකටද මෙතන විතරක් කරන්න නෙමෙයි. මේ විදිහට ටිකක් කොහොම වහම අල්ලාර නොහුරු පරිසරයේ ඉඳගෙන කොහොමත් නොහුරු නිසා. මේ වගේ කරක හුරු වුණාම ටිකක් ටිකක් හරි වැරදි වැරදි හැටි පැටලි පැටලි හැටි ඔන්න ගෙදරදී ටික ටික ටික ටික උත්සාහවත් වෙනවා. ආයෙත් ඇවිල්ලා මෙහෙම උත්සාහවත් වෙනවා. ඊට පස්සේ ආයෙත් ගෙදරදී ටික ටික උත්සාහවත් වෙනවා. එතකොට ඒ කාලයක් යනකොට වැඩ කටයුතු කරලා ඉතිහාස කරන්න පුළුවන්. මතකට එනවා. ඒ නිසා මේ ඒ විදිහට ටිකක් මම හොරේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හොර කමන්නද? ආ කමන්න. දැන් හිත හිත එක තැනක තියාගෙන දැන් පොඩේ හරි නහය හරි තියාගන්න තියාගෙන හුස්ම ගන්න එක දිහා බලනකොට එතකොට හිතෙන්ද බලන්නේ හිතෙන්ම බලන්නේ කියන්නේ මෙහෙමයි. අර මම කියන්නේ අපි ඒකට කියන්නේ අජානාතික කියන්නේ නුවණින් තමයි ගන්න. ඒ කියන්නේ හිත යොමු කළ ආස්වාද ප්‍රසවාසයේ ඍජුව හිත යොමු කරන්නේ. සති නිමිත්තටයි කෙලින්ම අපේ හිත යොමු කරලා තියෙන්නේ. හැබැයි සති නිමිත්තේ ඉන්නකොට මෙතනදී වැඩ දෙකක් තියෙනවා. චිත්ත සහ සිහිය කියලා දෙකක් තියෙනවා. අපිට ඒ කියන්නේ සිහියෙන් එක අරමුණක් ගත්තාම හත්තර සිහිය ගත්ත අරමුණම හිත ගන්න. හිත එතන අරමුණ කරනකොට සිහිය තව එකක් අරමුණ කරනවා. ඊට පස්සේ අරමුණ කරන එක දැනගන්නකොටම සිහිය තව එකක් කරනවා. ඕක මෙතන තියෙන මේ ප්‍රශ්නේ. දැන් ඕගොල්ලන්ට හිත සති නිමිත්ත තුල සබඳු සිහියෙන් අරමුණු කරන්න පුළුවන් අත්දැකීමක්. එතකොට මේ අර සිහිය ගන්න ගන්න අරමුණට හිත අරගෙන යන්නේ දෙන්නේ නැති. ඕකනේ ඔය අපි සමාධිගත කරනවා කියන එකේම උපාය. දැන් අපිට දෙතර කියලා සිහි කරුවහම දෙතර කියලා සිහි කරපොතේ හිත දැනගන්නකොටම සිහියෙන් තව එකක් කරනවා. තව එකක් කරනවා. ඒක අත දැනගන්නකොට මේක කවදක් කරනවා. ඕම එතකොට සිහි කරපු අරමුණට සිත යොමු කරනකොට සිහිය සිතේ ඒකෙම තියෙන සිහිය කවදක් කරනවා. කොහොම හෝ ගියාම ඒක බැලක් වගේ තියෙනවා. එතකොට අපි කරන්නේ හිත හුරු කරන්නේ හිත එක තැනක තබාගෙන සිහියෙන් වෙන දෙයක් අරමුණු කෙරුවොත් අරමුණු කරන සිහිය අරමුණු කරද්දී හිත නොයන. උපායක් කරලා නැහැ තියෙන්නේ. දැන් ආනාපාන සති නිමිති හිත තියාගෙන අස්වාද ප්‍රසවාසයේ සීලයෙන් හිතේට අස්වාද ප්‍රසවාසයේ කෙලින්ම හිත යොමු කරන්නේ. එතකොට ඉලන්දරයි. ඒකයි. ඒ කියන්නේ හැම වෙලාවෙම දෙකක් වැඩ කරනවා. දෙකක් කියන්නේ සිහියෙන් එක අරමුණක් ගන්නකොටම හිත ඒ සාරසී සති කියන චෛත්‍යයේ අරමුණ කරන කිත්තු කොහොමද? පොලිනකොටම ඒ හිතේ තියෙන සති කියන දැසි කියන බලයක් කරනවා. ඕක තමයි මේ අර කුඩල් යනවා වගේ කියන සිද්ධිය. එතකොට මේ අපි සති කියන දැසි කියන දැන් පොල්ල කොහොම ආසීකාගේ අරමුණු කරාම කිසිම ඒක දැනගන්න. දැනගෙන ආපහු අස්වස කස්වස අරමුණු කරන්නේ හිත ඒකට ගෙන යන්නේ නැහැ. එතකොට මේ උපාය කරන මොකද හිත දුවනවා කියන ගතිය අපිට දෙන්නේ. යනවා කියන එක වෙන්නේ. ඕකද වෙන්නේ. ඒ නිසා අස්වාස ප්‍රස්වාසය ගන්නවා හොඳට. දැන් පරිත්‍තව වෙනවා. නමුත් මේ නාසිකාග්‍රය හෝ තොල් දෙකේ දැනුම නැතුව අතහැරලා අස්වාස ප්‍රස්වාසයේ යොමු වෙන්නේ නැහැ. තොල් දෙකේ දැනුම පරිත්‍තව ඉඳගෙනමයි අස්වාස ප්‍රස්වාසයේ දැනුම තියෙන්නේ. සමහර වෙලාවට දිගට කරගෙන යන මට ඇහිලා තියෙනවා. මොනවද? ප්‍රාසස් කියන. ඒක තමයි දෙනවා ඇත්ත බලන්න. අස්සස් ප්‍රාසස් ඇහෙනවා කියන්නේ. කියන්නේ හිතේම අහන්න අහන්න අල්ලනවා අහන්න දැනෙලා තියෙනවා. මම කියන්නේ නැහැ මේ අස්සස් ප්‍රාසස් ඇහෙන යමක් බලන්න කියලා නම් කියලා නෑ. නෑ දැනෙන්න තුනද කමක් නෑ. හරිද? අපි සත්‍යයෙන් සිත තියාගත්තාම කොහොමත් හොඳ ට්‍රික් එකක් කරනකොට අස්වස්ස පස්වස්සේ භුඳු වෙලා අස්වස්ස පස්වස්සේ නොදෙන යන මට්ටමට එනවා. ඒ අස්වස්ස පස්වස්සේ ඔබ නොදෙන ගියා කියන එක අර මේ පස්වම් ගයන් ගයසම් කරන අපි ඉස්ලාමික කියපු තැන නම් නෙමෙයි. මේ ඒ අස්වස්ස පස්වස්සේ නොදෙන ගියාට සමන්ත හුස්ම සති නිමිත්තත් එක්ක අස්වස්ස පස්වස්සේ දෙන ගතිය තේරෙනවා. සති නිමිත්ත පිළිගත බලන්න සති නිමිත්ත ළඟින්ම අස්වාද ප්‍රසවාසය ආවර්ජන කරනවා. ඔය දැන් ඔය කියන්නේ අපි ඔය කිව්වට අස්වාද ප්‍රසවාසයේ දීර්ඝව ඒක හිත නැඹුරු කරලා මෙහෙ කරලා හුරු වෙයි කියන්නේ. එතකොට ඒ අද්දක් කියන්නේ කින්ද යකින ප්‍රශ්නේ තියෙන්නේ. සති නිමිත්ත හිත තියාගෙන අපි අස්වාද ප්‍රසවාසයට අවධානය හිතියනම් අස්වාද ප්‍රසවාසයේ ලුහුඩු වුණොත් තමයි හොඳට ගන්නවා. දිග වුණොත් හොඳට ගන්නවා. ඒක කෙටි වුණොත් හොඳට ගන්නවා. ඒක නෑමයි වගේ තේරුමක් අස්වසක අස්වසේ නැති වෙන සති නිමිත්ත තුල ඒ ගතිය දැනෙනවා. තව උඩට ගියාම නහයක් හම්බ වෙන්නේ නැහැ. තොල් දෙකක් හම්බ වෙන්නේ නැහැ. මේ නහය තොල් දෙක කියන එකත් වලු මට්ටම. ඒවත් නැති. නැතුවට සති නිමිත්ත කියන්නේ නැති වෙනවා. සති නිමිත්ත නිකන් නහය ඇති බව වගේ ගතිය අස්වසක අස්වස වෙනවා වගේ කියන ගතිය හොඳට වැටහින් සහිතව ඉන්න පුළුවන්. උඩාවක් ගියාම අස්වාස ප්‍රස්වාසයයි නාසයයි දෙකක් වෙන්නේ එකක් වෙනවා අස්වාස ප්‍රස්වාසය මේ නිමිත්තයි කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක නිමිත්තක් වෙනවා එකම තැනකින් තමයි ප්‍රකට ඒ හින්දා ඒක දකින්න මතක් යන්න එපා සබ්දේ හෝ දීර්ඝ හෝ රළු හෝ අස්වාස ප්‍රස්වාසයේ දකින්න මතක් යන්න එපා දකින්න මතක් යනවා කියලා කියන්නේ අපි මේ නිමිත්තෙන් හදලා තියෙන්නේ එහෙම කිසිම වෙලාවක අස්වාද ප්‍රසවාසයේ ගැටීම කීමකින් තොරව හතරෙනෙක් හත් සබාගෙන අස්වාද ප්‍රසවාස වෙනවා කියන එක දන්නවා. මොකද ගැටීම සබා කියන්නේ අපි ගැටීම ආපහු තමයි කරන්නේ. එහෙම දැන් ගැටීම තමයි නැතුව මේ හතරෙනෙක් පිටිදන්න අස්වාද ප්‍රසවාස. නෑ ඔතන කරන්නේ නැහැ. හරි නේද? දැන් සිදුවේ භවනා කරලා දවල්ට ටිකක් අපි භවනා වෙනස් කරන කෙනෙක් කරගමු. ඒ විදිහට ඈ දැන් සමාදන් වෙනස්කාර කරනකොට शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं तु बुद्धं शरणं गच्छामि द्वितीयं तु धम्मं शरणं යම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි වානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ කුසාරණ සහිත පංචශීල සමා